A ආරාධනාවක් ඇතත් නැතත් ඒ කටයුත්ත කෙරෙනවා. නමුත් සතන් පින්වතුන් මේ පිළිබඳව ආරාධනා කරනවා. විශේෂයෙන් අද දහස් ඒ මහතාගේ භාර්යාවත් දුරම් පිළිසත් ඒ වගේම තවත් මුඟුරු මිනිදෙවියන් මේ භවයේ ඔක්කොම එකතු වෙනවා මේ අවස්ථාවේදී මේ ධර්ම දේශනේ කර්තාවගනා කරලා ඒන් ගණිතවන පුණ්‍ය බලය මේ පාරල කවිය ඇන්දී එළියොත් පිරිනම මහත්මයාට අනුමෝදන් කරගැනීමට බලාපොරොත්තු මේ බලාපොරොත්තු වෙන මේ පිරිනමකින් මේ ධර්ම දේශන එකත් ආරාධනා කරලා තියෙනවා ඒ උපාසිකාවන් දීපකරාත්මේ කොහෙන්ද ආන්නේ ඇවිල්ලා ඊව භාවනා කටයුතු කරන උදව් ඉතින් මේ අවස්ථාවේ ඒ ධර්මදේශනාවේ තව කොටසක් විස්තර කර දීමට බලාපොරොත්තු වෙනවා. මේ විශේෂයෙන් මේ සම්බෝධි විවාහ ක්‍රමයේ පැමිණෙන ආලෝකිතාමෙන් බලාන ප්‍රතිපත්ති පුරන කීර්ණ. මේ බ්‍රහ්මාණ්ඩ කන්දේල තමන්තර ජීවිතයට ඇතුළත් කරගත යුතු ලැබවත් කරගෙනවා සම්බන්ධ කරගෙන තවත් ගුණ ධර්මයන් මතින් වැඩි දියුණු හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල බලයෙන් හේතුයෙන් උතුම් ආරහණ දකින්නට හේතු වේවා කියන සතුට ලබනවා. ඒ වගේම මේක වාර්ථයකට ඉස්සෙල්ලා අභවක්‍රාන්තෝ හැන්දේ මිලියන් කිරිමේ මාතා සිරිපත් කරනායි පෞද්‍ය සාමාජික පිරිස හුඟක් දෙනේ. ඒ මාතාට මේ දවස මොහොතේ නොකර කරනාද ගානමානාගේ අපපස්කාරයෙන් ජනිත වෙච්ච කුසල බලයක් මේ ගාන දේශනයේ ආරාම උපදවා ගන්නා ලද කුසල බලයක් පිළිවිලා ඒ මහපාදක උතුම් නිවන් සුවයෙන් සැලසීමට හේතු වේවා කියලා අපි මුලින්ම සිනහනෝදන් කරනවා. දැන් මාක පීඨයක ඉඳලා ඉතාලම ආහාරවත් ධර්ම ඇතුළත් වෙලා තියෙන නමුත් ටිකක් මේ ගැඹුරු පහේ වගේ චූල මේ බලසුත්‍රයේ කියන එකෙන් තමයි එක පිට ධර්ම දේශනා කරගෙන අද මේ ටිකක් විස්තර කර දීමට බලාපොරොත්තු ධම්මවින්දා විසාකෝපාපික කියන දෙන්න සිටු තුනයි සිටු දෙවියයි විසාක දෙවිතුමා බුදුරජාණන් වහන්සේගෙන් වනාහල භාවනා කරලා අනාගාමී වුණා අනාගාමී වෙලා ධම්මදින්නා එක් පිළිච්ච ස්වාමි භාර්යා ඇතිව සම්පූර්ණයෙන්ම නවත්තලා ඇයට මේක මා හිතේ වේදනාවක් පත්‍ය විපාක උපාසක තුමාගෙන් අවසර ලබාගෙන වික්ෂුණී ආරාමයකට ගිහිල්ලා මහා වුණා ධර්ම දේශනා. ඈත ආරාමයකට ගිහිල්ලා භාවනා කරලා රහත් ඉක්මනින්ම ආපසු තමන්ගේ ගම පිටුව ආරාමයකට ගැටිලා. විසරක උපාසක මහත්මයා පිටුමා කල්පනා කරා ධම්මදින්නා මේ මහානකම් ගැන කලකිරීලා දාන්නේ නැහැ ඉක්මනට ආවේ කියලා එයාගේ අදහස් දැනගන්න ඇවිල්ලා හිටන් වැළලා ඉතිරික ප්‍රශ්න අහනවා දැන් මාක තීරියක්ම හැකිලි බඳලව තමයි මේ ධර්ම දේශනාව කරන්නට හේතුව දායක ද්‍රවණ කාවන්නේ පියා මේක නැවත සරලතාවන දේශනයකට පරිවර්තනය කරන්නට බැහැ කරගෙන අපිට කරන්න ඕන පුළුවන් තරමින් මේ කර්ම තේරුම් ගැනීමට උත්සාහවන්ත වෙන්න ප්‍රශ්න ගණනාවක් අහගෙන ඉවර පරිමල පරිමල විස්තර කරනවා ඊළඟට අහපු ප්‍රශ්නයක් තමයි අතමෝ පරණේ සමාධි කතරේ සමාධි නිත්තා කතරේ සමාධි පරිහාරා කතරේ සමාධි භාව මෙතන ප්‍රශ්න හතරක් ආර්යාවෙන් සමාධිය කියන්නේ මොකක්ද මේ බල භාවනා කරනවා කියන වදයක් කරනවා සමාධිය කියන්නේ මොකක්ද? ඒ සමාධියට නිමිත්ත මොකක්ද? ඒ සමාධියට පරිස්කාරම ඊළඟට සමාධි භාවනා කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ ප්‍රශ්න අතර තමයි යන්නේ. ඉතින් මේ ධම්මදින්නා ආත්මයෙන් වහන්සේ විපාක නිරුතුමාට මේ කාරණා පිළිබඳව අගේක විස්තර කරලා යෝකෝ ආලෝක විපාක චිත්තස්ස ඒක ඒකාග්‍රතාව අයන්තම් සාමාන්‍ය මොකක්ද කියලා අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. චිත්තත් ඒකාග්‍රක චිත්තේ එකඟ භාව අනේ එකයි සමාධිය කියන්නේ එකඟතාවය කියන්නේ එකඟ කියන්නේ එක අංගයක එක අංගයකට බැඳෙන මේ භාවනා කරන ගැටේම භාවනා නොකරත් මේක තේරුම් ගන්න පුළුවන්. තමන්ගේ හිත ඒ හේයන්ට නොඑක් අරමුණොත්තේ දුවනා පනිනව නොඑක් දේ සිටිනවා. පෑදවන් කෙරෙන්නේ ඔබට. අපි නිින්දට ගිය වෙලාව ඇරෙන්න අනෙක් හැම වෙලාවෙම මේ පාරමෝත්තේ යනවා දුවනවා කනිනවා කැළදෙනවා ඔය ටික ගන්න කියලා. මෙන්න මේ මේ පාරමෝත්තේ දුවන කනින කැළදෙන ගතිය නවත්තලා එක අංගයකට එක අරමුණකට පැමිණෙනවා. ඒක කරන්න ඕන භාවනාවෙන්. එක අංගයකට බැඳෙනවා. අනේ එක අංගයකට බැඳීම තමයි සමාධිය කියන්නේ. ඒකාග්‍රතාව කියන්නේ. එක අංගයකට එක ආරමුණකට එක ඉලක්කයකට බැඳෙනා පවතින. භාවනා කරනකොට හිතේ අප දිවන්නේ පන්නේ නැතුව එක අංග ආරම්භක පිළිකාවක් තියෙනවා. අනේ එක අංගයක පිළිකාවක් තියෙන තමයි සමාධිය කියලා. ඒකට උත්තරේ ඒක. මොකක්ද සමාධි කියන උත්තරේ? චිත්තස්ස ඒකාග්‍රතාව තමයි. සිතේ එකඟතාවය එක ආරම්භක පිළිකාවක් තියෙන, එක ආරම්භක තැන්පත් තියෙන එක තමයි සමාධි. චත්තාරෝ පටිවත්තානා සමාධි නිමිත්ත. සමාධියට නිමිත්ත කියලා කියන්නේ මොකක්ද කියලා? සමාධි නිමිත්ත. චත්තාරෝ පටිවත්තා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන ධම්මාවස්සනා කියලා මේ සතිපට්ඨාන හතරක් ඒ සතිපට්ඨාන කියන්නේ හිත පිළිසවන තැන. ආයානෝ හිත පිළිසවන, වේදනාවන්නෝ හිත පිළිසවන, චිත්තානෝ හිතේ ඇතිවන දේවල් යන හිත පිළිසවන, පංචස්කන්ධය ආදී ධර්මවලෝ ඉතිරි. මෙන්න මේ ඉතිරිකෝ තැන්නා. ඒක තමයි සති සතර සතිපට්ඨාන. සත්තාර සතිපට්ඨාන සමාධි නිහිත. මේ සමාධියට නිහිත. ගෙන්නේ සිත කියන්නේ ඒකට අරමුණු වෙන්නේ. අරමුණු වෙන්නේ. සමාධියෙන් අරමුණු වෙන්නේ මෙන්න මේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතර ධර්මයක්. සමාධි නිහිත කියලා කියන්නේ. සත්‍යාලෝ සතිපට්ඨාන ඊළඟට අහුවන්නේ තමාදීක පරිස්කාර මොනවද කියලා පරිස්කාර. එතන පරිස්කාර කියන එකේ තේරුම පිළිකර නෙමෙයි වටපිටි කියන. වටවීම කියන. සත්තාරෝ සම්මප්පරමණ සමාධි පරිස්කාර. සතර සංඥා ප්‍රදාන සම්මය ප්‍රධාන කියලා වීර්ය හතරක් උපන්න අකුසලයන් නැති කර ගැනීමට ගන්න වීර්ය එක නෝපන්න අකුසලයන් නෝප වීමට ගන්නා වූ වීර්ය දෙවෙනි නෝතන් කුසලයන් උපදවා ගැනීමට ගන්න වී තුන්වෙනි උපන්න කුසලයන් ආරක්ෂා කර ගැනීමට වැඩි දියුණු කර ගැනීමට ගන්න වී හතරවෙනි මේ හතරට තියෙනවා සතර සම්මයක් ප්‍රධානයි දැන් භාවනා කිරීමෙන් කරන්නේ මේ හතර තමයි. මේ භාවනාදී මේක ආකාර පින්දහම් කරනකොට මේ හතර ක්‍රියාත්මක වෙයි. පින්දහම් වල යෙදෙනකොට උපන්න අකුසල ධර්මයන් නැති වෙලා යනවා. ඒව යටපත් වෙලා යනවා. උපදින්න තියෙනේවත් උපදින්නේ නැහැ. මේ පින්දහම් වල බලයෙන් කුසල ධර්මයන්ගේ බල. එහෙමත් වෙනවා. ඊළඟට මෙතෙක් උපදවා ගන්න බැරි වෙච්චේ කුසල ධර්මයන් මේවා උපදවා. ඒකට න්‍යායක් කරනවා කියන්නේ. ඒ උපදවාගත් ඒවා ආරක්ෂා කරනවා. මෙන්න මේ හතර භාවනාවේදී හඳින්ම කරනවා විශේෂයෙන් ඒ හැම තැනම මේ සතර ධම්මයන් ප්‍රදානය කියන එක තියෙනවා. සමාධි පරිස්භාව. ඒ කියන්නේ මෙන්න මේ හතරෙන් සමාධිය වටකොට ගන්නවා කියනවා. මේ හතරෙන් ආස්කාරය. මේ හතරෙන් වට වෙනවා. පරිස්භාව කියන්නේ එතන මනෝවද සමාධි පරික්ඛාදී කියනට උත්තරය තමයි සත්තාව සම්මස්පදාන සමාධි පරික්ඛා මේ සතර සම්මියක් ප්‍රධානයන් කියන ඒවා සමාධියේ පරික්ඛා සමාධියේ වටකොට ගන්නා මේ ඊළඟට තවත් ප්‍රශ්නයක් ඇහුවා අතමා සමාධි භාවනාව. සමාධි භාවනාව කියලා කියන්නේ මොකක්ද? ඒ සමාධි භාවනාව මේ පත්තාය ධම්මාණං ආසේවනා භාවනා මේ ධර්මයන් ලෝකේ අරිදියෝ කිරීම තමයි භාවනාව. මොනවද? එකක් තමයි සිතේ එකගතාවය වැඩි දියුණුව. ඊළඟට කතර ප්‍රතිපත්තාන කියන ධර්ම ඒවත් වැඩි දියුණුව. ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන කියන මෙව්වා ඒකත් වැරදි. මෙන්න මේවා නැවත නැවත සේවනය කරන්නේ නැවත නැවත වැඩි දියුණු කිරීම ප්‍රගුණ කිරීම තමයි සමාධි භාවනා කියලා කියන්නේ. එතකොට මේ ආපු ප්‍රශ්න හතරකම ධම්මවින්දා රහත් මෙහෙණින් මහන්සේ විතාක සිදුතුමාට අපූර්වමය උත්තර ලැබේ. ඇය සියෝතිරදෙනියාපත් රහත් මෙහෙණින් වහන්සේය. ඒ නිසා ඕන දෙයකට ශ්‍රමිකව උත්තර දෙනවා. මේ වාක්‍යයේ කියන බාහතු උපාසක උපාසිකාවන්ට යන්තමින් හරි මතක ඇති ඇය ඇයගේ අහපු ප්‍රශ්න ඒකටම අපූර්ව උත්තර අක්ෂරට උත්තර දුන්නමේ විකාශති. අතනේ තමයි සමුතා. අන්න ඊළඟට තවත් ප්‍රශ්නයක් ආර්යාවෙනි මේ සංස්කාර කියලා කියන්නේ මොනවද? සංස්කාර ඒ පිළිබඳව තමයි ඉදිරියේ ටිකක් විස්තර කරගන්නෙමු සංස්කාර කියන්නේ මොනවද? කයෝමේ විපාක සංස්කාර කාය සංස්කාරෝ වාචී සංස්කාරෝ මනෝ සංස්කාර ඒකට උත්තර දෙන්න භාවිතා කරන්නේ මේ සංස්කාර කියලා තුනක් තියෙනවා. මනෝවේ සංස්කාර, ආය සංස්කාර, වාචී සංස්කාර, මනෝ සංස්කාර. මේවා තමයි සංස්කාර. ඒ සංස්කාර කියන වචනය බෞද්ධයන් විතරම ආන මේක බොහොම ඈත තියෙන ගැඹීර අපට තේරුම් ගන්න අමාරු වචනයක් හැටියට බොහෝ දෙනා කල්පනා තත්ත්වේ සංඛාරා අනිත්‍ය ඒ විදිහට දේශනා කරලා අනිත්‍යවත සංඛාර හරිය තියෙනවා සංස්කාර සංස්කාර කියනවා. මේක ඈතක තියෙන අපර තේරුම් ගන්න ගනි මහා ගාම්භීර එකක් නෙවෙයි. ඒකේ ගැඹුරුකමක් තියෙනවා නමුත් තේරුම් ගන්න පුළුවන් තරම්. කොහොමද අපි තේරුම් ගන්නේ මේ දේශනාව තියෙනවා අපි එතකොට තේරුම් ගන්නට පුළුවන්. මනෝවද සංස්කාර කියලා අරවාන දුන්න උත්තරේ තමයි සංස්කාර තුනක් කිය. මනෝවද කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර. මේ සංස්කාර After ඉහළ නැවත දක්වන අස්ථාන පස්ථාතාවෝ ආවතෝ විතාක පායනම් මනෝවර පායතම් වචී සංඛා. විපර්කයයි විචාරයයි දේශ වචී සංඛා. සංඥාවට වේදනාවට මනෝ සංඛා. සංඥාවක් වේදනාවක් මනෝ සංඛා. ඒක තෝරගන්න. ඉතින් දැන් මේවා කොහෙද තියෙන්නේ? දැන් කාය සංස්කාර කියලා තේරෙන්නේ ආස්වාද කරා. වටේ සංස්කාර කියලා තේරෙන්නේ විපාක විචාර කියන්නේ. මනෝ සංස්කාර කියලා තේරෙන්නේ සංඥාට මේ සංඥාවයි වේදනාවයි කියන්නේ. එතකොට ආස්වාද ආස්වාද කියන්නේ කොහෙද අපේ මේ තමයි. ඊළඟට විපාක විචාර කියන්නේ පහළ වෙන්නේ කොහෙද අපේ මේ ශරීරයේ ඊළඟට සංඥාව වේදනාව කියන ඒවා පහළ වෙන්නේ කොහෙද? ඒත් අපේ මේ සිිතේ. මේ කාර්යය. එතකොට තේරුම් ගන්නට පුළුවන් මේ සංස්කාර කියලා කියන්නේ අපේ ජීවිතය. ඉතාලම දේශයෙන් තේරුම් ගන්න පුළුවන් අපේ ජීවිතේ තමයි මේ සංස්කාරය. අභේතං සමායා අනිත්‍යා කියන්නේ මේ ජීවිතයන්ගේ දේව සංස්කාරයන් අනිත්‍යයි. අනිත්‍යවක සංඛාරා කියන්නේ ඒකාන්තයෙන් මේ ජීවිතයන්ගේ සංස්කාර වලවන් තේරෙන අනිත්‍යයි. එතකොට ලේසියෙන් තේරුම් ගන්නට පුළුවන් මේ සංසාර කියන වචනයෙන් අදහස් කරන්නේ බාහිර දෙයක් නෙවෙයි අපේ ජීවිතය. ජීවිතයේ සංස්කාර ගොඩක්. කාය සංස්කාර, වාචී සංස්කාර, මනෝ සංස්කාර කියවහම මේ තේරෙන අතුලක් වෙන්නේ අපේ ජීවිතය. ඒ නිසා අත්තේ සංඛාරා කියලා කියන්නේ අපේ මේ ජීවිතේ තමයි. අන් කිසිවක් නෙවෙයි. අපේ ජීවිතයේ කියන හිතට කරට කියන නමක් තමයි සබ්බේ සංඛාරා සිය සංඛාර කියලා කියන්නේ. ඉන්නේ විසා